Marquez ධර්මයන් දෙමුදවා ගන්න. මම සියකල් සතර ඕභයෙන් එතර වේගෙන අන්‍යයන් එතර කරවන්නේ කියන සුද්ධ වූ බෝධිසත්ව ප්‍රාර්ථනා වෙනුයි බෝධිසම්භා ධර්මයන් පුරා හදා. දෙමුන් වහන්සේ කලමියන් ලෝතුරා බුදු. කලමියන් කියන දුකෙන් අත මෙදුණා. කලමියන් කියන පාපයන්ගෙන් දෙන්නුණා. කලමියන් සංසාර දුක්ඛ සාගරයේ නිවනතරු වහන්සේ හතරේ නව දවසක් නිවන් සුවම වළඳ වළඳා සිටගෙන සාහසකේ බ්‍රහ්මරාජයාගේ ආරාධනයේ සිටගෙන බුද්ධත්වයෙන් හැටවෙනි දවසේදී ජනදාතක් ලෝක ධාතුවේ ධාර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්ප්‍රයුක්ත වූ ධර්ම චක්‍රය දේශනා පවත්වාගෙන මේ චතුරාර්ය සත්‍ය දේශනාවට කියනවා ධර්ම චක්‍රය කියලා චතුරාර්ය සත්‍ය දේශනාව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්කාන්තික ධර්ම දේශනාව. සාමුක්කාන්තික කියන්නේ සමන් වහන්සේම ප්‍රයාගත් ආબોධ කරගත් ධර්ම. පතාගතයන් වහන්සේගේ තියෙනවා ආලෝකුප්පි ධම්ම කතා කියලා අනුපිළිවෙල ධර්ම කතාව. බාල කතා, සීල කතා, කක්ක කතා, කාමාගම් ආපීලව කතා, ඕකාර කතා, සංකලේශ කතා නික්කම්මේ ආනිසංස කතා මෙන්න අනුපිළිවෙල ධර්ම දේශනා. යම් කිසි කෙනෙක් හෝ කවි කෙනෙක් හෝ දෙමළයන් දිව්‍ය ප්‍රඥාදියම් කෙනෙක් කමියාන ඒ කරත්තාගේ හිත නීවරණයන්ගෙන් තොර කරලා සමාධිගත කරන්නට මුලින්ම දේශනා කරන අනුපිළිවෙල දේශනාවයි ආනුකෝටි කතා කියන්නේ. ඒතෙම ගෘහස්ත බෞද්ධයන්ට මුලින්ම දක්වන්නේ දාන කතා. පරිත්‍යාගයේ අනුසාරය ඊළඟට සීල කතා. දාන සීල දෙකෙන් ලැබෙන ස්වර්ග සම්පත් ගැන කතා. ඒ ස්වර්ග සම්පත් නැමැති කාම වස්තුන්ගේ ආදීනව කතා. ඒ කාම වස්තුන්ගේ නාම ස්වභාවයේ ඕකාර කතා. ඉතින් පංචකාමයන්ගෙන් නිතු ලෝකෙන් නිත්‍යම යන නිත්‍යමයේ අනුසක්කත්. මේ කතා ප්‍රේජ දේශනා කරන කොට පහගෙන ඉන්න උන්ගේ සිට සමාධියට. කාමච්ඡන්ද ව්‍යාපාද සීල මෙත්ත උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ඒ මොහොතේ යාළුවෝ අඳුරු ජගත පහනක් දැල්ලුවා වගේ ඔවුන්ගේ සිත ආලෝක වෙනවා සමාධිගතද මේ සමාධිගත අවස්ථාව කලකා කථාගතයන් වහන්සේ කාමකල්ප ධර්ම දේශනාව කරනවා දුක්ඛං සමුදය නිරෝධෝ මග්ග මෙන්න කාමකල්පක දේශනා දුක්ඛය සමුදය නිරෝධයයි මග්ගය මේක ලෝක ධාතුවේ මේක පෙර ලෝක ධාතුවේ කාර්යක පරිවර්තන වහන්සේගේ සාතනන් කරදානි සතුව බුද්ධාන්තරයක් සිට කියන දෙලෙතන කොට බ්‍රහ්මයකටවත් ප්‍රයාගත් බැරි දෙයක්. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සපරිවාර මාර්ග පරාජය කොට ලෝක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන විදායේ සතර මාර්ග ඥානය මේ සාමුක්ඛාන්තික ධර්ම කටිහේද ධර්ම චක්‍ර. කටිහේද ධර්ම චක්‍ර. තමන් වහන්සේ ප්‍රතිහේද කරගත්. ඊළඟට උන්වහන්සේ ඒ ධර්ම චක්‍රය බුද්ධත්වයෙන් මාස දෙකක් කියන ඇතලකෝ දවසේදී දසදහසක් ලෝකධාතුක දේශනා කළා. මේක කියනවා දේශනා ධර්ම චක්‍රය. මේක ධර්ම චක්‍රය කියන්නේ රෝධයක් නිසා නෙමෙයි. නෙමෙයි පද සම්බන්ධය චක්‍රයක් වෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව පද 12ක්, සමුදය සත්‍ය පිළිබඳව පද 3ක්, නිරෝධ සත්‍ය පිළිබඳව එකක්, මාර්ග සත්‍ය පිළිබඳව හතක්. කියලා පද 24ක්. මේ පද 24 එකින් එකට එකින් එකට සම්බන්ධතාවයෙන් යුක්තයි. මේක නිසා කථාවචාර වහන්සේ මේ පද 24කින් විවරණය වෙන සම්පූර්ණනේ වෙන දේශනාවට කියනවා ධර්මයක්. අතවකත් සම්බන්ධ ධර්ම චක්‍ර ලාංඡනය කියන්නේ මේ ධර්ම චක්‍ර ලාංඡනයේ පද 24ක් සංග්‍රහ අනුගමනකට අනුගමනකට දරා 24ක් ඉදිරිපත් කරනවා මේ තමයි සැබෑ ධර්ම චක්‍ර ලාංඡනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පසු අවුරුදු බොහෝ ගණනාවක් මේතයි බෞද්ධයෝ වන්දනාව සඳහා පූජා සඳහා පාවිච්චි කරලා තියෙනවා ධර්ම චක්‍රලා. මේ බලාපොරොත්තු වන්නේ ලෝතුරා බුදුරජාණන් වා යහසේ බෝධි සම්භාර ධර්මයන් මුදුන් පමුණවා ගෙන මතුවාඩාවේ ලෝකවා බුදු වියට හේතු වේවා කියන ප්‍රාර්ථනාව පිළිතේ මේ ස්වාත වේලාවේ ධර්ම දේශනාවේ සමන් දෙන්න සූදානම් වේ. ලෝකාර්ථ භාග්‍යවත්ෝ අත්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවක පළමුවෙන්ම දේශනා කොට වදාළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාර්ථය. එදා පටන් පරිනිර්වාණය දක්වා නැතු සෑම ධර්ම පදයක්ම චතුරාර්ය සත්‍ය ධර්මයට සම්බන්ධයි. මහා සාගරයේ මේ විදුවක් පහදා කියන්නේ ලවණ රසය දුරක්. මහා සමුද්‍රය ඒක රසෝ ලෝණ රසය. මහා සමුද්‍රය එකම රසයක යුක්තයි ලෝණ රසය. ඒ වගේ අයම් ධර්ම දෙන්නේ ඒක රසෝ විමුක්තිය. මේ බුද්ධ ධර්මය, මේ බුද්ධ සාධනය එකම කටේ යුක්තයි විමුක්ති රස යුක්තයි. ශ්‍රේණිකා විමුක්ති රසයට සම්බන්ධ වූ ධර්ම පද තමයි සදාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රේමකෙන්නේ. ප්‍රේමේ සාමුක්ඛාන්තික ධර්ම දේශනාව නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ඉදිරිපත් කළ ධාතාවේ තේරුම් පිටගෙන අපේ සලකා බලන්න අවධානය යොමු කරමු. සත්‍යමං සකලක්ඛ Thank you. සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, දුක්ඛ සත්‍ය දෙකේ මාර්ග සත්‍ය ඉතිරියක් ප්‍රදාබ ඉබේ තමතෝ පතමෙන විදක්. එතකොට මේ ආර්ය සත්‍ය හතරේ තියෙන පළවෙනි පළවෙනි අර්ථකථන හැර ඉතිරි අර්ථකථන මේ අනුපිළිවෙලෙන් බෙද බෙදා ආબોධ කටයුතුයි. මේ සංඝාතාවේ දැන් ඉතින් මේක ප්‍රහේලිකාවක් වගේ නේද? මේක ප්‍රහේලිකාවක් වගේ බැරි ඒක අපි කොහොමද න්‍යා ගන්නට ඕන. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගයේ මේ ආරිතක්ක හතරට කියනවා බෙදෙනව අර්ථ කට හතරක්. දුක්ඛත් සීලනෝ සංකතෝ සංකාපත්තෝ විපරිණාමත්තෝ මෙන්න දුක්ඛ සත්‍ය පිළිබඳ අර්ථ හතරක්. සීලන සංකත සංකාප විපරිණාම අර්ථ හතරක් දුක්ඛ සත්‍යයේ සමුදයට ආරෝහණක්කෝ නිදානක්කෝ සංයෝගක්කෝ පරිමෝදක් සමුදයාරි සත්‍යයේ තියෙන අර්ථකථනම් ආයෝහනාර්ථය නිදානාර්ථය සංයෝගාර්ථය පරිමෝදා ආයෝහන නිදාන සංයෝග පරිමෝද මේ අර්ථකථය සමුදේ සත්‍යය කියයි නිරෝධස්ස නිස්සරණස්ස විවේකස්ස අකංකස්ස අමතස්ස නිරෝධ සත්‍යයේ තියෙන අර්ථ සාදා කරගන්න නිස්සාරණ ආර්ථය, විවේක ආර්ථය, අසංකත ආර්ථය, සමතාර්ථය කියන අර්ථ සාදා. නිස්සාරණ, විවේක, අසංකත අමත. මග්ගත නියාලක්ඛෝ, හේතුක්ඛෝ, දක්ඛලක්ඛෝ, පාදිතයක්ඛෝ. මාර්ග සත්‍ය අර්ථ සාදා කරගන්න ලෞකික ආර්ථය, හේතු අර්ථය, දර්ශනය ආධිපත්‍යයේ අර්ථය විඥාන හේතු දර්ශන ආධිපත්‍ය. ඒකත් මෙන්න මේ අර්ථපද දාතය ආબોධ කරගන්නේ කොයි කොයි අවස්ථාවලද කියන එකයි දැන් මේ දාතාවෙන් විවරණය කරන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන එක දැන් කවුරුත් හොඳට දන්නවා. දුක්ඛං හේතු මතං වත්තං සංඛාර විරෝධෝ නාම නිබ්බානං මක්ඛෝ ලෝකුත්තරෝ මතෝ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් දා දුක්ඛ සත්‍ය කියන්නේ තේ භූමකම් ලක්ෂණ සයි භූමියට උල්පේ කියනවා දුක්ඛ සයි භූමිය කියලා කියන්නේ කාම භවය රූප භවය අරූප භවය කාම රූප අරූප කියන භවත්‍රයට අයිති කර්ම වත්තේ විපාකවත් කෙලෙසවත් මේවා තමයි දුක්ඛාරික තවත් ක්‍රමයකින් කියනවනම් ලෞකිකයේ එක් අතුවක් ප්‍රියතම ලෝභය සායික ධර්ම තනක් එකක් අටවිත රූපයක් මෙන්න දුක්කට තවත් සම්මුතිය කියනවනම් මහා පොළොව මහා සාගරය විරහද තාරකාවේ ග්‍රහ මණ්ඩල එවාගේම සතර ආකාරය මනුෂ්‍ය ලෝකය, ජීව ලෝකය, ධම්ම ලෝක, දාසේ අරූප ලෝක ආදී මෙන්න දුක්ඛ. එතකොට මෙන්නේ මේ දුක්ඛ සත්‍ය උපදවන්නේ කවුද කියනක සංහා සමුදය භවය මේ දුක උපදවන්නේ සංහා කියන දෙකලක් ඇති කියන්නේ එකක් ලෝකයි. මේ ලෝක ඇති කියන ප්‍රධාන සමුදයයි. නමුත් මේ ලෝභ ඡායතයට සහයෝගය දෙන්නේ කාධර්ම රාජ්‍යයක් තියෙනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ සත්‍ය විභංගයේ සමුදය පහක් වෙනවා. පළමුවෙන් සමුදය ලෝභය. මේ සමුදය සත්‍ය අකුසල මූල තුනක්. ලෝභ, දෝෂ, මෝහ. තුන්වෙනි සමුදය සත්‍ය අකුසල මූල තුන සහිත ඉතිරි ප්‍රේත ධර්ම. අකුසල වල කායත ප්‍රේත ධර්ම. ලෝභ, දෝෂ, මෝහ, මාන, ditthi, විචිකිච්ඡා, උද්ධච්ච, තේන උද්ධච්ච, පරිවිතානස්කාර. මෙන්න තුන්වෙනි සමුදේක. කඩකෙල. හතරවෙනි සමුදේකත් වෙන ඒ ලෝභය අකුසල වල තුන එවාදේම දස ප්‍රේතම් සියලුම අකුසල ධර්ම. 没打开呢。 අකුලමින් හඳුන්වන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් නම් සතර මාර්ග ඥානයට සම්බන්ධ වූ සාධක ධර්ම අටයි. එනම් සම්මා දිට්ඨිය වූ ප්‍රඥාට ඇතික සම්මා සංකල්ප නම් වූ විචාරයට ඇතික සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව නම් වූ විරතිකාරයට තුන සම්මා වායන වායාම නම් වූ වීර්යයට ඇතික සම්මා පස්සේ නම් සතිපැසකල සම්මා සමාධි ධර්මෝදේ කාර්යයටයි. මේ සහගත ධර්ම අට දෙන මාර්ග අවස්ථාවේදී ලෝකෝත්තර මාර්ග ධර්ම හඳුන්වනවා. මේ මාර්ග අවස්ථාවේදී මේ සහගත අට දෙන හඳුන්වන්නේ මාර්ග සත්‍යය. ඉතින් ධර්ම මාර්ග සම්ප්‍රයුක්තය. මෙන්න මේ සහගත පාරිසත්‍ය අතර බෙදෙනවා. දුක්ඛාරිසත්‍ය නම් ලෞකික 81 කාලේ එළෙන රෝග වර්ග ඡායක ඵල ඒකායේ 42. සමුදය සත්‍ය නම් රෝග ඡායකයයි, නිරෝධ සත්‍ය නම් අසංකත ධාතු නිවාණයයි, මාර්ග සත්‍ය නම් සතර මාර්ග සම්ප්‍රයුක්ත වූ මේ සම්මා විද්‍යාවේ අවර අතුරු හඳුනන ඡායක ධර්මයේ 8ක. ඒක නෙවෙයි මේ දුක්ඛ සත්‍යයේ අර්ථ හතරක් අපට ආબોධ කරගන්න. සමුදය සත්‍ය ගැන හතරක් ආબોධ කරගන්න. නිරෝධ සත්‍ය ගැන හතරක් මාර්ග සත්‍ය ගැන හතරක් අවබෝධ කරගන්න තියෙනවා. මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථා දෙකක් තියෙනවා. ඒක හඳුන්වන්නේ අනුබෝධ අවබෝධය කියන වචනේ. අනුබෝධ කියන්නේ මාර්ග ප්‍රතිලාභයට කලින් ලෞකික කුසල චිත්තය අවබෝධ අනුබෝධ කරගන්න අවස්ථාව. අපේ සීල විසුද්ධිය පිළිතුරු කරගන්න ආර්ය සත්‍ය ගැන අනුභවයක. චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය, සංකාර විකරණ විසුද්ධිය, මග්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධිය, කටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි හයේදී අපි ඒ ඒ විසුද්ධි යදිනේ ප්‍රතිපත්ති හැදෙන්නේ ප්‍රතිපත්ති පුරන්නේ ආර්ය සත්‍ය ගැන අනුභවය. අනුභවය කියන්නේ අදාළ ගැනීම ප්‍රවණය කිරීමේ තේරුම් කර ගැනීම අපේ ප්‍රතිපත්ති තුළ. එතකොට ඒ ආර්ය සත්‍ය සම්බන්ධව අපට අනුභෝධයක් ලැබෙනවා. ඊළඟට ඥාන දර්ශන විසුද්ධි අවස්ථාවේ තමයි ආර්ය සත්‍ය අතර අවබෝධ වන්නේ. ඒ කියන්නේ දැකගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගන්නේ මාර්ග ඥාන අවස්ථාව. එනිසායට කියනවා ඥාන දර්ශන විසුද්ධිය කියලා. මේ අවස්ථාව දෙකෙන් අපේ මේ ධාත සංසන්දනය කරගත වෙනවා අවස්ථා දෙකකට. පූර්ව භාග අවස්ථාව නම් විසුද්ධි 6යි. එවැගේම මාර්ග අවස්ථාව. මේ අවස්ථාව දෙකේම ආර්ය සත්‍ය අතර අපට අවබෝධ කරගන්න වෙනවා. මෙලදී සීලනේ සංකත සංතාප විකරිණාම කියන මේ අර්ථ හතර කල්යතු තේරුම් කරගන්න ඕනේ. සීලන කියන්නේ කෙලෙන ස්වභාවය. සංකත කියන්නේ සතුටක් කියන්නේ හටගත් ස්වභාව. සංකාප කියන්නේ දැවෙන සැලෙන ස්වභාව. විපරිණාම කියන්නේ වෙනස් වෙන ස්වභාව. දුක් සත්‍යයට සාධාරණ අර්ථ හතරයි. යම්දා දුක් සත්‍යයට ධර්මතා ඇතුළ ඒ කියන්නේම පෙරෙන ස්වභාවය, හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්වභාවය, දැවෙන සැලෙන ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය දුක්ඛ. මේ ස්වභාව හතර යමක වේදනාවක් ඒක තමයි දුක්ඛ. අපි නිදර්ශනයක් වශයෙන් ගමු. චක්කු ඇස දුක සත්‍යය. චක්කු කියන්නේ කුමක්ද? දස්සු කාමතා නිදාන කම්ම සමුත්ථාන මහා භූත කතාවේ ලක්ෂණ චක්කු. දැකීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණය තමයි චක්කය. ඒ කියන්නේ අපි සැකරෙන්නේ අපිට යමක් දැක ගන්න ඕනකම නිසා දැකීමේ කැමැත්ත ඇතිව අත්වදීන හේතු වෙන කුසල කළා. මේකා ප්‍රසාදයක් ලබන්න හේතු වෙන කුසල කළා. ඒ කුසලයේ නිසා අපට නේත්‍රා ප්‍රසාදේ ලබන්න හේතු වෙන මහා භූත රූප ඵලයේ මතක. මේ මහා භූත රූපයන් ආශ්‍රය කරගෙන චක්සු ප්‍රසාදේ පහළ වෙනවා. ඒ චක්සු ප්‍රසාදයේ කුසල කර්මයක් කළ නිසා හටගත් කර්ම සමුත්ථාන ලෝකයක්. අපේ නේත්‍රේ යක්ලන්ට ගෝලයේදී ප්‍රථම භාවයේ චක්කෝ පකාවේ චක්කෝ කියලා කොටස් දෙකක් තියෙනවා. ප්‍රථම භාවයේ චක්කෝ කියන්නේ මුළු ඇස් ගෝලයකම නම. මේ ගෝලයේ තියෙනවා කර්මද, චිත්තද, චේතද, ආහාරද කියලා සතු සමුත්ථානික රූප කියලා තියෙනවා. නමුත් ඒ ගෝලයේ නැත්තේ කලින් ගියා නැත්තේ කුකුල් විදක් පමණෝ මුම් යල්ලක් තරම් ප්‍රමාණයෙහි සිල් පතන හතක සැපේගෙන කියනවා ඔබයක් කඩකට ඔබේවා කඩකට ඉදිරියට ගියාමකට පේනවා කඩකට අමුවන කියල්ලෙහි සේයාවක් හැදෙන පාරේ ඒ වගේ අපේ මේ කලින් ගියා නැත්තේ කියන කියුම් ඔබේ ඉදිරියට වස්තුන් දෙ ඡායාව ලැබේ පින්තූරයකට. අන්න පින්තූර වැඩි වෙන තරම් සමස්තව ප්‍රසන්න ඔතේ තමයි සත්තු ප්‍රසාද නම් හඳුන්වන්නේ. බලයේ ඡායාවකට ප්‍රවණයම ඒ ඔකවත් පේනවා නමුත් ඒ ප්‍රසාද රූපය හැර ලක්වන්නේ නැහැ. ඒක මනෝ විඥානයේ සමග දෙක ගන්න පුළුවන්. අපිට තේරෙන වර්ණය තමයි. වර්ණය සත්තු ප්‍රසාදේ නෙවෙයි. චක්කු ප්‍රසාදය මනෝ විඤ්ඤාණයෙන් දැක ගන්න පුළුවන් දෙයක් එකක් ඇහැට තියෙන. ඒකෝද මෙන්නේ ප්‍රසාදය අපේ දැකීමේ ආසාවෙන් ධර්මයෙන් කර්මය අතගත් මහා භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණ. මේ චක්කු ප්‍රසාදයේ දුක්ඛ සත්‍යය කියලා දේශනා කළේ මක්කදාද. ඒ චක්කු ප්‍රසාදය ඊළඟ අර්ථයෙන් කුමක්ද මේ කියන්නේ? චක්කු ප්‍රසාදයේ පහළ වූ දවසේ පටන් නිරන්තරයෙන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන එක පෙළෙනවා. ඒ වගේම හිතන් දවස් ඒ පාටල් දුවිලි වැඩි වෙනවා. දුම් වැඩි වෙනවා. සූර්ය රශ්මිය වැඩි වෙනවා. එන නැත්නම් ශරීරයේ උතුරත්වය වැඩි වෙනවා. විතම ආහාර පාන ගැනීම, විත වේතුව සම්මුඛ වෙනවා. මේ ආදී කරුණුවලින් අපේ ඇහැට අනේක ආකාර වේදනාවක්. ඒ වේදනාව එනකොට අපේ ඇහැ විතාපට විතාන දෙවිවක් ඇති. හේතුකතිය. අනිත් කාරණය ප්‍රමාණයට වඩා අයින් වැඩ ගන්නවා. ලක්ෂණ ලක්ෂණ දේවල් වැඩි වැඩි කරනවා. ප්‍රමාණයට වඩා අහ පාවිච්චි කිරීම නිසා පීඩනයට පත් වෙනවා. ඒක ලක්ෂණය. සංසාර කියන්නේ ඇත නිසා අප්‍රමාණ දැනෙන්නක් කැරෙන්නක් අපට. විපාක කැරෙන්නක් කර්ම කැරෙන්නක් දෙකම ඇත නිසා අපට මුණ පාදකේ. විපාක කැරෙන්නනම් අතීතයේ කරගන්නා ලද හෝ වර්තමානයේ කරගන්නා ලද අකුසල කර්මයන් හේතුවෙන් විනේත්‍රව ගමට ගන්න. විනේත්‍රව ගත ගැනීම නිසා අප විශාල දැරිලි කැරෙන්නේ. එතෙන් දැකලා අනවශ්‍ය අපසා කර ගැනීම නිසා කර්ම කයෙන් තමා කයෙන් පටන් ගන්නවා. දැන් බලන්න සක්කුපාල ස්වාමීන් වහන්සේ වහක් දෙන්න දෙන්න ගුණ. නමුත් උන්වහන්සේ වෙන භාවන්තරයකදී කරගත්ත බලවත් කරුණාවට හිතා මේ රහත් වෙන අවස්ථාවේදී සැකකණ්ඩ වුණ මානසික අධිකාරයක් නේත්‍ර පීඩාවකින් පෙළෙන පෙත්ති වෙන වගේම සංකත සංදාපාර්ථය විපරිණාම කියන්නේ කොයිතරම් ආරක්ෂා කළා මේ උපන් දවසේ පටන් නිරන්තරයෙන් දින දිනා දින දිනා දින දිනා මරණය මරණය කවදා හරි වෙනස් වෙලා ජීවත් වෙන කාලෙත් වෙනස් වෙනවා පුරා කාලේ පරම කාලේ ධාම සූන්දරය දකින්න පුළුවන් උඩ රස වාදක යන්නේ යන්නේ දුර්වර්ධ වෙනවා දෙවියනාට වෙනවා ඉන්ද්‍රියන් දුබල වෙනවා සමාත නොතනියනවා මේවා විපරිණාම මේ වගේ දේවල් අර ලෞකික සතුටුවට එළියෙන ලෝභය අරින්කාටික පදක් එක කටයුතු ඔක්කොම සීලන සංකත සංකාප විපරිණාම ආර්ථයන්ගේ යුක්තයි. එන්නම මේ කියන්නේ දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය කියන්නේ මේ අර්ථකථන හතර තේරුම් ගන්න පිළිවෙලෙන් දාපරාම පැහැදිලි කරගන්නවා. සතමං සකලක්කන. දැන් මේ අර්ථකථන හතරෙන් පළවෙනිම කියන්නේ සීලන අර්ථය. මේ සීලන අර්ථය ආවෝද වන්නේ දුක්ඛ සත්‍ය දැකීමයි. දුක්ඛ සත්‍ය දැකීම සීලන අර්ථය ආවෝද වෙනවා. ඒකට කියනවා සෝලාපණය කියලා. සෝතිය ලක්ෂණය. දෙවෙනි සංකතාර්ථය, සංකාපාර්ථය, විපරිණාමාර්ථය කියන අර්ථ තුන ආවෝද වන්නේ සමගි සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සමුදය සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය තමයි ඒ කියන්නේ දෙවියන් ආශ්‍රයන සංකතාර සංකතාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා දුක්ඛ සත්‍ය හේතු ප්‍රත්‍යයට වැටෙන්නේ සමුදයකදී දක්ෂ අරිද්දවරේ ප්‍රෝධයට පරීක්ෂා කිරීමේදී ප්‍රෝධය අනුව ප්‍රෝධ නිදානේ සවාගන්න ප්‍රෝධය අනුව ප්‍රෝධ නිදානේ සවාගන්න එතකොට තෝර නිදාන යනව එතුමා අවසරය බලවත් ආතාවක් තිබෙනවා. එකතරයක් දැකලා මම නෑ නෑ නෑ දකින්නට ඕන. මේ ආසාව නිසා කියන දුකට හේතු. සංයෝග කියන්නේ දුකින් දුක ගැලපීම. පරිභෝග කියන්නේ දුකින් මිදීමට නොදීම. පරිවාදයක්. පැත්තෙන්නම දුකට නිදානය දුකින් දුක ගැලපීම දුකින් මිදීමට නොදීම. මේක තමයි දේපස්සේ අර්ථපදාපය. එතකොට මේ ආයෝන අර්ථය සලකනවා. ඒ කියන්නේ දුක් සමුදය සත්‍යයද පෞද්ගලික ලක්ෂණය ආයෝන අර්ථය. සමුදේ සංනාවනේ සංනාවනේ රැකගෙන සලකගෙන නම් සත්‍ය. මේ සංනාව තමයි නිරන්තරයෙන් දුක රැස් කරන්නේ. මේ ලෝක දාපේ යම්තා පැතිරින් වෙනවා නම් ඒක පෙරමුණ ගන්න සංනාව. සංනාව නැත්නම් රැස් වීම. ඒක නිසා මේ නව සංනාව මූලික ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංනාව දුකට හේතු වෙන දවස් හදලා දීලා තියෙන්නේ. සංනාව පැත්තේ පරිවේතනා කර්මයකනම් පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡයෝ තීර්ථං පටිච්ච ඡන්දරාගෝ ඡන්දරාගං පටිච්ච අද්වෝතාන අද්වෝතානං පටිච්ච පරිද්ධෝ පරිද්ධං පටිච්ච ආරක්ඛා පරිද්ධං පටිච්ච මච්චරිය මච්චරිය පටිච්ච ආරක්ඛා ආරක්ඛාදි පරිණය දන්නාදාන සත්තාදාන කලහ විචාරවාදතුන් ප්‍රත්‍යයෙන් නිතානාදා අනේකේ පාපකා අකුසල ධම්මා සම්බලන්ති මේ තණ්හා මුල් කොටගෙන දුක හේලියට හත ගන්න පිළිවෙල තණ්හා පරිච්ඡේදයේ තන යම් යාගෙන තණ්හාවක් ඇති වුණාම තේනවා ඒ දේපයා යනවා මොලේ හතර කියලා අරපය පරිේතනම් පටිච්චලාභෝ එළිමනිකා ලබන ඒකතරම් හරි අපි ඒවයි ලබන ලාභම් පටිච්ච නිත්‍යය ලාභයක් ලැබුණාම ඒ ගැන නිත්‍ය කරනවා මෙච්චර වටිනවා මෙච්චර මේක මට ලාභයි මෙච්චර ප්‍රයෝජනයි නිත්‍යය නිත්‍යම් පරිච්ඡේ සම්දරාගෝ නිත්‍ය කියන එකයි ගැන කැමැත්තක් ඇති සම්දරාගම් පරිච්ඡ අඥාතාන ඒ කැමැත්ත නිසාක දිනගන්න ඒක සමන්තම බලවත් පාතාවකින් වැඩ ගන්න අඥාතානම් පරිච්ඡ පරිද්දහෝ තමන් ඒකට දැකගත්ත සංඥාවෙන් දැකගත්ත නිසා හයිත කරගන්නවා තම ව්‍යාපාදිත කරවලා. සෝතාන්තක කරගන්න. පරිග්‍රහන් පටිච්චමච්චය තමන් සම්පූර්ණ කරගත්තන් පස්සේ මතු වෙනවා. මච්චරියම් පටිච්ච ආරක්ෂා මතුරු වීම නිසා ඒක නැකගන්න. ආරක්ෂාදු කරනව දැකගන්නේ දාම දණ්ඩා දාන බඳුවක් කරන්නේ. සත්තා දාන අවියවද පාවිච්චි කරන්නේ. කලහ කල මොලාල කරන්නේ විද්‍යා බලුම් බස්සෙල කෙටි විවාද පොළොවට දෝදලා කරන්නේ තුවන් තුවන් තේතුන්නේ උසාවාදා තෝතෝ කේතේ බලන්නේ හේරාම් කියන්නේ බොරු කියන්නේ අනේකේ පාප පාපකල ධර්මා සම්භව අනේකාකාර අපකල ධර්මාකල මූලසන්ද දෙන්නේ මේක ඉතා සංකාව ආයුර්වද ලක්ෂණය යුක්ත බව පිළිතුරක් ඊළඟට සංඥාවේ කියනවා නිදාන සංයෝග පරිබෝධ ආසතු. නිදාන ආසය කියන්නේ සියලුම දුක් වේද නිදාන ගන්න සංඥා බව මුලින් කියනවා. එනිසා නිදාන ආසයට දුක දැකේ. සමනි දුනිමා කලින් දුක් දුකට. සමුදේ සත්‍යයේ නිදාන ආසයට දුක දැකේ. අර මුලින්ම කියවනේ වෛද්‍යවරයා සෝමය දැක්කාම සෝම විඥානේ තේරෙනවා. ඒ වගේ මේ සමුදේ සත්‍යයේ නිදානාත වේදේ දුකද. තුනිමා නිරෝධ සත්‍ය දෙන්නේ සමුදයාවේ තියෙන සංයෝගාත අවබෝධ. සංයෝග කියන්නේ දුකින් දුක ගලපන. එලෙස මරණෝ අත්‍යක දිනවා. මරණෝ අත්‍යක දින මොකද මේ දුකින් දුක ගලපන්නේ? ඒ කියන්නේ ඇතෙන් කලින් නැහැ ඉඳින් කලින් ගන්න තම අරමුණක්ම ඒ වෙලට වැඩගන්න. මේකත් මට ඕන මේකත් මට ඕන හැම විටම දුක් සත්‍ය වැඩගන්න කලදා ගන්න සමු. ඒකට කියනවා සංයෝගාර්ථය. මේ සංයෝගාර්ථය ආબોධ වන්නේ නිරෝධයද. නිරෝධය අසංයුක්තයි. අසංයෝගයි. කිසිම ගැටීමක් නිර්වාණයයි. ඒක නිසා නිරෝධ සත්‍ය දැකීමේද සමුදයන සංයෝගාර්ථය. ඊළඟට පරිමෝදාර්ථය බෝධවන්නේ මාර්ග සත්‍ය දැකීම. සල්ලි ගන්න ගියත් මොනම දෙයක් හරි නිවන් සඳහා කරන්න ඥාන මායාව ගැනලා බාධා කරන්නේ නැහැ. කරන්නේ ඒක සාතක බ්‍රාහ්මණය. මුළු රාත්‍රියක්ම බණ තුන් දරයක් සිටුවා. තුන් යාමක තුන් දරයක් සිටුවා තමයි උතුම් සාධු පූජා කරන්නේ. තුන්වෙනි දරේ තමයි යන්තම් පුළුවන්. පූජා කරන්නේ ඒක අපේවර ගණනක් සිටියේ වෙනවා දෙන්නද. මේ සංඝාව පරිබෝධ කරන්නේ. ඒ වගේ තමයි සිල්ලා තියෙන්නේ. භාවනා කරන්න පරිදිගෙන ධ්‍යාන වඩන්න අධිප්‍රාය ලබන්න විපස්සනා වඩන්න බාධා කරන්නේ නැහැ මේ ලෝක ධාතුවේ කෝටි ප්‍රකෝටි අසංගතන ලෝකුදා බුදුරයන් වහන්සේලා බුදුරලා පාරිතත්ත්වය බෝධ කරගන්න දුන්නේ නැත්තේ මාර්ගඵල නිවන් ලබන්නට බාධා කෙරේ දෙවි කෙනෙක් නෙමෙයි මායя නෙමෙයි තමයි විශේෂ මුලිකාරකම් මේක නිසා නිවන් මාර්ගයට බාධා කරන්නේ සංඝාව ක්‍රියාවේද තේනවා පරිබෝධාර්ථය. මේ පරිබෝධාර්ථය වැටෙන්නේ මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය නිරන්තරයෙන් පිළිපදිනවා කියන්නේ. නිරන්තරයෙන් කෙරෙහි පදංග වශයෙන් විස්පම්බර වශයෙන් සමුච්ඡේද වශයෙන් පිළිඳින්නේ පිළිඳින්නේ මාර්ග. මාර්ග සත්‍යය සත්‍යයේ දකිනකොට මේ සමුදයාවේ පරිබෝධාර්ථයක්. මේක තමයි කියන්නේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දෙකේ සමගිය සත්‍යයද නිදාන සංවේග පරිබෝධාර්ථ තුනක්. ඊළඟට නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියන අර්ථ පද හතරක්. නිස්සරණ, නිවේක, අසංකක අමත. නිස්සරණ කියන්නේ දුක නිවීමේ බව. දුක අසංකකය වෙනවා. දුක නිවන අවස්ථාව වෙනවා. ඒක නිස්සරණ. නිරෝධ කියන්නේ දුකෙන් තොරයි. මේ ලෝකනාතෝ අවිවේකයි. දෙවලෝ බමලෝ අරූපලයට ගියත් අවිවේකයි. එමක්සාද නාම රූපයන් ඇතේවා නැතේවා ඇතේවා නැතේවා අවිවේකයි නිරන්තරයෙන්ම ඒවාගේ වෙනස් වෙනවා. ඒක නිසා අවිවේකයි. නිරෝධණය කිරීමක් ඇතිවීමක් ඇති නිසා විවේකයි ඒක විවේකයි. අතන්තකාරකෝ කියන්නේ නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ දෙයක් නෙවෙයි. ඒක අතන්තකාරකයි. සමථාර්ථය කියන්නේ මරණයක්. මට කියන්නේ මරණය, අමත කියන්නේ මරණයක්. මරණය කියවා මෙතන මේ ජීවිතේන් දිහාට කියන්නේ මරණය නෙවෙයි. සලයක් පාතා නාම රූපයන්ගේ මරණයක් කියලා පිළිගන්නවා. ඒ සලයක් පාතා දිනේ ස්වභාවයක් නිර්වාණය නිසා අමත. මෙන්න මේ අර්ථකථන අතර කලබු පිළිවෙලෙන් ආවෝද වන්නේ ඒ ධාතාවේ කියන හැටියට සමතු පරිදු සමදෝ කියන එක හතරකෙනක. ඒ කියන්නේ නිර්වාණය නිස්සරණාර්ථය කියලා ලක්ෂණය. නිර්වාණය සෝතිය ලක්ෂණය නිස්සරණාර්ථය. නිකුණ බව. ඒ ලෝක ධාතුන් කියන මෙලෙතුන්ගේ නිකුණ බව නිස්සරණාර්ථය. ඒක නිවන ගැටීමෙන් ආපෝතක. ජීවිතාර්ථ අකංකතාර්ථය අමතාර්ථය ආපෝත වන්නේ. සමදෝ සමුදය මාර්ගය සුද්ධිය. එතකොට මේ සමුදේ කියන බව අපිට තේරුම් ගන්න පුළුවන් නම් නිරන්තරයෙන් කොලා ඇවිදිනවා. සත කොලනවා. සත කියලා දුකක්ම හේතුවා අවිවේකව ගත කරන්නේ සංඛාර නිසා. සංඥාවේ ස්වභාවය අවිවේක බලයි. අවිවේක බව සංඥාවේ ස්වභාවය වලින් සංඥාව නැති නිර්වාණය විවේකාර්ථය අවබෝධ වන්නේ සමුදේ. එවැගේම මාර්ග සත්‍ය මාර්ග සත්‍ය නිර්වාණය අවබෝධ කරගැනීමේ ඒකාර්ය මාර්ගය. එතකොට නිර්වාණය කියන අර්ථ පද අතරේ අසංකත ආර්ගය අසංකත ආර්ගය අවබෝධ වන්නේ මාර්ගය. මාර්ගය කියන්නේ යම් කිසි නිර්වාණයක් උපදවන හේතුව නොවේ. මාර්ගයෙන් කියන්නේ ස්වභාවගතයට නිර්වාණය අරමුණු කිරීම තමයි. මාර්ග තාක්ෂයෙන් දුක පුදවන්නේ. මේ ලෝකේ නැත නැත දුක් පුදවන්නේ ඒකක් මාර්ගයේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් මාර්ග අවස්ථාවේදී මාර්ගාංග අටදෙනා දුක් පුදවන්නේ ඒකක් නෙවෙයි. ඊළඟට ඉතුරු කොටස පත්වන්නේ ආදිත ක්‍රියා. මේ අර්ථ තුනක් තියෙනවා තේරුම් ගන්න. ඒක හඳුන්වන්නේ තමයි දුෝපේ අපරතු. මාර්ග කර්තියේ ඇති හේතු අර්ථය. හේතු අර්ථය මොකද වෙන්නේ? සමුදය. ඒ කියන්නේ මාර්ග කර්තියේ දුක්ඛ පදෝණිය හේතුවක් නෙවෙයි. නිර්වාණය අරමුණු කරගෙන හේතුවක්. ඥාන ජලපේතු විනාපක හේතු කියලා හේතු දෙකක්. ජලපේතු කියන්නේ යම් කිසි දෙයක් උපදවන එකක්. විනාපක හේතුව කියන්නේ යම් කිසි දෙයක් වදා ගැනීම හේතුව. මාර්ග tattiyෙන් බෙදන්නේ ජලපේතු වල විනාපක හේතුවක් සම්පාදකයි. එනම් නිර්වාණය අරමුණු. ජීව කාලයේ තියෙන දේවල්, පළවරාද සංසාරයේ තියෙන දේවල් මුතුවා වූ ඒ නිර්වාණ ධාතුව කරුණු පිළිම වශයෙන් වටා ගන්නේ මාර්ගය. සංකාරයකට කියනවා හේතුවක්. හේතුවක් ව්‍යාපක හේතුවක්. ඒකෝට මේ හේතුවක් මාර්ග සත්‍යයේ හේතුවක් වැටෙන්නේ සමුදේ. සමුදේ කරන්නේ නිරන්තරයෙන් දුක් උපදවන බව. සතරාපාය දුක, මනුෂ්‍ය ලෝකයේ දුක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප ලෝක දුක උපදවන්නේ සමුදේ කරන්නේ. ඒකේ සමුදයවගේ නෙමෙයි මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය නිර්වාණය අරමුණු කිරීමේ හේතුවක් වෙනවා සමරයි කියලා සමුදය දැකීමේ මාර්ගය කියන යාමක හේතු වාක්‍යය අපෝ. ඊළඟට ශක්තිය කරුවක් ආදිද හැම තැනකම ප්‍රධාන හේතුව. ඒකෙනා මේ මාර්ග සත්‍ය බල සම්පන්න ධර්ම ප්‍රධාන. මේ ලෝකයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විත්‍රයෝග ඉච්ඡා විලාස සංකෝපාදානස්කන්ධ ආදී නම් හඳුන්වන ඒ සියලුම දුක පෙළෙන සත්‍යයකට දකින්නට මේ දුකෙන් මම සදාකාලිකව නිමුක්තයි කියලා මාර්ග ප්‍රඥාට අධික කාර්යය ආවෝනේ. මෙන්න මේක නිසා සම සමිදු සමුදය නිරෝධය මාර්ගයේ තියෙන මාර්ග ප්‍රඥා ක්‍රියාපද තුනම දැන් එතකොට මේ කතර ආර්ය සත්‍යය පිළිබඳව අර්ථකථන ආදයේ පිළිබඳව ප්‍රමුඛතාව විඥාන හරි අහන්නේ සාකච්ඡා කරගෙන මේක දරා ගන්න නම් දින ගණනාවක් සමාජගත ගණනාවක් මාස ගණනාවක් ආදී අපේ දේශෙන්නේ. මේවා මෙතෙක් කරුණු ඉදිරිපත් කළාට පහසේ තියෙන කරුකට පෙන්වනවා ගණන් කරගන්න අමාරුයි. පහසේ කරුකට පෙන්වන්න පුළුවන් ගණන් කරගන්න බැහැ. ඒ වගේම මේවා දරා ගන්නත් අපහසු වෙන්න පුළුවන්. යමක් මේවා සවරක් වෙන්නේ, දහවරක් වෙන්නේ, කේවරක් වෙන්නේ, දහස් වරක් හරි අපි කියවන්නේ. පාන්නතෝ, සාපච්ඡා කරන්නතෝ ඕනේ ඒ සඳහා ප්‍රතිපදාවක් දෙන්නේ. අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංකාර ක්‍රම විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි සාය තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් හඳුන්වන්නේ. මේ විසුද්ධියේදී අපි ආර්යසත්‍ය අවබෝධය සිදු කරගන්නවා. මේ විසුද්ධියේදී අපි ආර්ය සත්‍ය අවබෝධය අවශ්‍යනේ ප්‍රඥාව මුකුරවා ගන්න. එනිදී යම් කිසි අවස්ථාවක පාරමී සම්පූර්ණ වුණාද මාර්ගාංග සම්පූර්ණ වුණාද බෝධිපාක්ෂිකාරණ පිරුණාද එදාට ඥානගත විසුද්ධිය කියන්නේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරියත් නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයට අපි පත් මේ අවස්ථාවේදී තමයි දුක්ඛය, සමුදය, නිරෝධය මැද තියෙන ආර්ය සත්‍ය අතර සත්‍ය ආකාරයේ පාපකවා එතෙන්දී නිරෝධ සත්‍ය අරමුණු වෙනවා ඉතිරි සත්‍ය තුනම ප්‍රතිලෙදෙනවා. එතකොට මෙන්නේ ආශාවේදී සෝලදාකාර වූ අර්ථකථන ඇති මේ ආර්ය සත්‍ය අතර අපි අවබෝධ කරගන්නවා. එදාට නෙළුම් මානෙන් දිනක වතුරේ යට ඇදී වතුරේ යට වැඩි වතුරේ උඩට මතුවී තිරුවා සැපීමේදී සිටියන නෙළුම් මානය සතුලක් වගේ ගවයක් පාතාම ආර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය වෙන මේ විසුද්ධි ඵලය ලෞකික විසුද්ධිය ප්‍රතිපදා ධර්ම වශයෙන් අපි අනුගමනය කළා පුරුදු කළා තිබුණාම අර නිර්මාණයෙන් බව වතුරේ යට හැදී වැඩි වතුරේ මුලට මතේ සූරෝදායේදී සුවඳ විදිවනේ පිටිගලින් යනවා අපට කවදා හරි මේ ලෝකයේ ඉපදෙකදී ලෝකයේ තුලම කාර්යයේ පුර පුරා ලෝකයේ තුලම මූල මූපුරාගෙන ඉන්නේ කවදාද යතුනේ උඩට මාතුල මෙලුම් මානේ කටු ලාදේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සතුටේනේ අපට පාරිපත්‍යාවෝදේ ප්‍රබුද්ධ වෙන්න ලැබෙනවා එදාට අපි අර මෙලුම් මානේ වතුරක් එක්ක නොතවරේ ගමනන්න මේ ලෝකයක් එක්ක නොතවරේ ලෝකෙන් විමුක්ත වේ ලෝකෙන් එතර වේ බුදු පාතේ බුදු මහරහතන් වහන්සේලා සමාන සම්පත්තක බවටවත් ලෝකෝත්තර අමාමහා නිවනට පත් වෙනවා ඒ කාර්යය. එනිසා මේ ධර්මයන් වශයෙන් නැවත නැවත ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරත් අධිෂ්ඨාන කරගනිමු. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛාන්තික දේශනාවලක් වූ මේ ආර්යසත්‍ය ධර්මයන් පිළිබඳව බින්දුවෙන් බින්දුවට ආબોධ කරගන්නට අධිෂ්ඨාන කරගනිමු. මේ අපේ සීල සමාධි ප්‍රඥා තීරයෙන් කරන සාධනක ආරම්භක වතාවක් කියන්නේ අපට සාහෝධියේ පසේ බෝධි අභිසම්බෝධියේ කියන තුන්තර බෝධියේ තර බෝධියකට පස්සේනේ සුඛා පටිපදා සික්ඛාදීනා කියන සත සිලයේ වහාම ප්‍රතිලාභය කර ගැනීමට සමර්ථ වූ මාර්ගය ඒ උතුම් ලෝකෝත්තර සමාම නිවන් සුව අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා පිළිගන්නවා මෝටි පූජාවට කාර්ය සමිත ගරු